මලක්වාගේ ලස්සන වසන්තකාලේ මට හදිසියෙන්වාගේ හමුවූ පායන්න දැසමානේ උනුහුමට ගින්දරී ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස පැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී ඇපල් මලක්වාගේ ලස්සන වසන්තකාල මට හදිසියෙන්වාගේ හමුුව සැපියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ එය පමණක් ශේෂය වී නම් පූර්වාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුද කලාව අවනඩුවක් ගෑනු ළමයෝ ගොඩක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු වූ කෙටි රූපය අපූරුව විඳින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝභයි අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමෙන් හිත බරයි ඒ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදෙකලාව අවනඩුවක් ගෑනු ළමයෝ මලක්වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු පායන්න දැසවානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගේ ගානේ මේ හිතම සුන්දරී දිගු දැස බැල්ම ඔබගේ ඇයි සොඳුරු ඔය හැටී ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිසියෙන් වාගේ හමු 아